ගිරිමානන්ද සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාත පින්ඩිකං සයාරාමේ තේන කෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නකෝ ආයස්මානන්දෝ භගවන්තං ඊතදවෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ සාදු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති සචේකොත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙය්‍යාසී දානං කෝපනේතං විඤ්ඤතියං ගිරිමානන්දස්ස භික්ඛුන දස සංඥා සුත්වාසෝ ආබදෝ ඨානසෝ පටිපස්සම්බේය කතමා දසේ අනිච්ච සංඥාං අනත්ත සංඥාං අසුභ සංඥාං ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥානාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ ආයිතිපටි සංචික්කති රූපං අනිච්ඡං වේදනං අනිච්ඡා සංඥාං අනිච්ඡා සංකාරං අනිච්ඡා විඤ්ඤාණං අනිච්ඡන්ති ඉතිනිමේසු පංචසුපාදානක්කන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං බුච්චතානන්ද අනිච්ච සංඥා කතමාචානන්ද අනන්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤ ගතෝ ආරුක්ක මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සන්දා අනත්තා ගානං අනන්තා ගන්ධා අනන්තා ජීවං අනන්තා රසා අනන්තා คายุอนันตาผลธรรมบาอนันตามนุอนันตาธรรมาอนัตตาติอิตินิเมสุอัญญันติเกบาหิเรสุอายตเนสุอนัตตานุปัสสิวิหรติ අයං උච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද භික්ඛු ඉමමේව කායං උද්දං පරදතලා අධෝකේස මත්තකතච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්තිංඉමස්මින් කායේ කේසාලෝමානකදන්තතචෝ මංසං නහරු අට්ඨි අට්ඨි මිඤ්ඤාවක්ඛං අදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං කුම්බෝ ලෝහිතං සේදමේදෝ අසුවසාකේලෝ සිංගානිකාලසිකා මුත්තන්තිී ඉතින් ඉමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉතිපටි සංචික්ඛති බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ ඉතිමස්මින් කායේ විවිධං ආබාධා උප්පඤ්ඤන්ති සේයති දං චක්කුරෝගෝ සෝතරෝගෝ ගානරෝගෝ ජීවහාරෝගෝ කායරෝගෝ සීසරෝගෝ කන්නරෝගෝ මුකරෝගෝ දන්තරෝගෝ කාසසාසපිනාසෝ දහෝජරෝ කුච්චිරෝගෝ මුච්ඡාපක්ඛන්දිකාසුලා විසුචිකා උත්තං ගන්ධෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දන්දු කණ්ඩු කංචුනක සාවිතංචිකාලෝ හිත පිත්තං මధుමේයෝ අංසාපිලකා බගන්දලා පිත්ත සමුට්ටානඟබදා සිම්හ සමුට්ටානඟබදා වාත සමුට්ටානඟබදා සන්නිපාතිකං ආබාධා උතු පරිණාමජං ආබාධා විසම පරිහාරජං ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජං ආබාධා සීතං උන්නං jigacchāpi pāsā uccāro passāvoti ඉති ඉමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා කතමාචානන්ද පහන සංඥා ඉදානන්ද භික්ඛු උප්පන්නං කාම විතංකං නාදිවාසේති පජහති විනෝදේති ්‍යන්ති කරෝති අනභාවං ගමේති උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජාති විනදේති ්‍යන්ති කරෝති අනභාවං ගමේතේ උම්පන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනදේති යන්ති කරෝති අනභවං ගමේති උම්පන්නුම්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභවං ගමේති අයං උච්චතානන්ද පහන සංඥා කතමාචානන්ද විරාග සංඥා නිදානන්ද බික්ඛු අරඤ්ඤ ගතෝ ආරුක්ක මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංකාර සමතෝ සම්බුපදිපටිනි සංගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිම්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤ ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා සුඤ්ඤාගාරගතෝ ආයිති පටිසංචික්කති ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බුපදීපටිනි සංඝෝ තන්නක්කයෝ නිරෝධෝ නිම්බානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමාචානන්ද සම්බලෝකේ අනබිරත සංඥා ඉදානන්ද භික්ඛුයේ ලෝකේ උපායුපාදාන චේතසෝ අදිත්තාන බිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං උච්චතානන්ද සම්බලෝකේ අනබිරත සංඥා කතමාචානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද බික්කු සම්බ සංකාරේ යට්ටි ඇති අරාය තිජිගුච්ඡති අයං උච්චතානන්ද සම්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනා ආනාපාන සතිය ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වාරුක්ක මූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සුසතෝ වංසසති සතෝ පස්සසති දීඝං වං අස්සසන්තෝ දීඝං අස්සසාමිති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමිති පජානාති රස්සං වාං අසසන්තෝ රස්සං අසසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති සම්බකාය පටි සංවේදී අසසිසාමිති සික්ඛති සම්බකාය පටි සංවේදී පස්සසිසාමිති සික්ඛති පස්සම්බයං කායේ සංකාරං අසසිස්සාමි තිසික්ඛති පස්සම්බයං කායේ සංකාරං පස්සසිස්සාමි තිසික්ඛති පීතිපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති පීතිපටි සංවේදී පස්ස සිස්සාමිති සික්ඛති සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්ඛති සුඛපටි සංවේදී පස්සසිස්සාමිති සික්ඛති චිත්ත සංඛාර පටි සංවේදී පස්සසිස්සාමිති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්සසිසාමිති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං අස්සසිසාමිති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං පස්සසිස්සාමිති සික්ඛති චිත්තපටි සංවේදී අස්සසිස්සාමිති සික්ඛති චිත්තපටි සංවේදී පස්සසිස්සාමිති සික්ඛති අභිප්පමෝදයං චිත්තං අස්සසිසාමිති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්සසිසාමිති සික්ඛති සමාදං චිත්තං අස්සසිසාමිති සික්ඛති සමාදහං චිත්තං පස්සසිස්සාමි තිසික්ඛති විමෝචයං චිත්තං අස්සසිස්සාමි තිසික්ඛති විමෝචයං චිත්තං පස්සසිස්සාමි තිසික්ඛති අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති විරාගානුපන්සේ පස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපන්සේ අස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපන්සේ පස්ස සිස්සාමිති සික්කති පටිනිසංගානුපන්සී අසසිස්සාමිති සික්කති පටිනිසංගානුපන්සී පසසිස්සාමිති සික්කති අයං උච්චතානන්ද ආනාපාන සතිී සචේකොත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ උපසංකමිත්වා ඉමාදස සංඥා භාසෙය්‍යාසී තානං කෝපනේතං යං ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා සුත්වා සෝ ආබාධෝඨාන සෝ පටිපස්සම්බෙය්‍යාති මතකෝ ආයස්මානන්දෝ භගවතු සම්තිකේ ඉමා දස සංඥා උංගේතුවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමරදස සංඥාං අභාසී මතකෝ ආයස්මතෝ ගිරිමානන්දස ඉමාදස සංඝසුත්වා සෝබාධෝ ඨාන සුපටිපස්සම්බේ ගුට්ටාහි චායස්මා ගිරිමානන්දෝ තම්මාගාබාදා කසාපහිනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝආබාධෝ හෝසිතේ